යම් දේශනාවක් කරන්න කියලා හිතුණා. දැන් අපි ගමනක් ගිහිල්ලා ආවා. ඇඟට වෙහෙසයි. ඇඟට මහන්සි අපහසුව තියෙනවා. හැබැයි අපි ඒ වෙහෙස අපහසු එක්ක සමහර ලාවට අපි කරගෙන ආපු වැඩ පිළිවෙලවල් ටිකක් අඩපණ වුණා. අපහසු වෙහෙස කියන කාරණාව එක්ක අපි හිත පීඩාවට පත් කරගත්තොත් ඒකත් එක්ක අර කරගෙන ආපු වැඩපිළිවෙල සහ ධර්ම මාර්ගය කියන කාරණාව එතනින් එහාට දියුණු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. හැම වෙලේම මතක තියාගන්නට ඕන මොන දේවල් තිබුණත් අපේ ජීවිතේ ධර්ම මාර්ගය තුලින් ධර්මයේ තුලින් ලබන සතුට ධර්මයේ තුලින් ලබන සැනසෙල්ල කායික වෙහස ඉක්මවන ස්වභාවයක්පත් වෙනවා ඒක නිසා තමයි අපි අහලා තියෙන්නේ බුද්ධංග සූත්‍ර වලදී ඒ උතුම් නිවීමටපත් වෙච්ච උත්තරමයන් වහන්සේලා බුද්ධංග සිහි කිරීමත් එක්ක අර රෝගාබාධ වලින් නැකී සිටීම පිළිබඳව. ඒක නිසා අපි හැම වෙලෙම උත්සාහයක් කරන්නට ඕනේ. ගමනක් යනකොට කිල්ලාවම යන්න කලිනුත් කියන හැම අවස්ථාවකම ජීවිතයේ ධර්මය තුළින් ලබන සතුට ඇති කර ගන්නට කයට කොච්චර අපහසු තිබුණත් මේ කය කියන කාරණාව නැසී වෙනසී යන දෙයක්. අපට කයටත් බාහිර දෙයටත් වස්තු වලටත් පුජ්‍යලයන්ටත් ඒ වගේම කොටින්ම කිව්වොත් ලෝකී ගෝචර වන සියලු දෙයට තියෙන බැඳීමත් එක්ක තමයි පීඩාව ඇති වෙන්නේ ප්‍රශ්න ඇති වෙන්නේ දුක් ඇති වෙන්නේ අසහනය ඇති වෙන්නේ එතකොට අපට දකින්න පුළුවන් නම් යම් පීඩාවක් ප්‍රශ්නයක් එනකොට කායික වෙන්න පුළුවන් මානසික වෙන්න පුළුවන් බාහිර දේවල් ගෝචර වෙද්දි වෙන්න පුළුවන් ඒ වගේම බාහිර පුද්ගලයන් නිසා වෙන්න පුළුවන් බාහිර වස්තුන් නිසා වෙන්න පුළුවන් ඒ බන්ධනය අපට දකින්න පුළුවන්කමක් ලැබුණොත් එතනින් අපේ ජීවිතේ සතුටකටපත් වෙන්න පුළුවන්කමක් ලැබෙනවා සැනසීමකටපත් වෙන්න පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් ඒ නිසා අද දවසේදී මේ අපහසුව කියන කාරණාව ඔස්සේ ඒකටම හිත යට නොකර ගන්න උපකාර වෙන්න මම දේශනාවක් කරන්න හිතුණා. මේක ඔයාලත් අහලා තියෙන දේශනාවක්. අඟුත්තර නිකාය අටක නිපාතයේ තියෙන කුසීතාරම්භ වත්තු සූත්‍රය අටමාන වික්‍රේ කුසීත වස්තුවනි කතමාන යට මහණෙනි කුසීත වස්තු 8ක් තියෙනවා. ඒ කියන්නේ කම්මැලි වෙන්න තියෙන කරුණු නැත්තම් කම්මැලි වෙන්න හේතු වෙන දේවල් 8ක් තියෙනවා. මොනවද යට? ඉද වික්‍රේ වික්ුණා කම්මං කත්තබ්බං හෝති. යම්කිසි භික්ෂුවකට මොනවා හරි කටයුත්තක් කායිකව කරන්න වෙනවා. ඒ කියන්නේ කයින් වැඩක් කරන්න වෙනවා. කයෙන් වැඩක් කරාම මොකද වෙන්නේ? වෙහෙස වැඩි, කායික වෙහෙස වැඩි, කායික අපහසු වැඩි අපි මේ කාලේ කලේ කායික වැඩ. කම්මංකෝ මේ කත්තබ්බම් භවිස්සති. කම්මංකෝ පණ මේ කරොන්තු කායස්ස කිලමස් කිලමිස්සති. හඳ දානේ නිපජ්ජාමි සෝ නිජ්ජං නවිරියං ආරබති. ආතප් අපත්තස්ස පත්‍ය අනුදිගතස්ස අධිගමායේ මෙන්න මේ වගේ දැන් කටයුත්තක් කරන්න වෙනවා. එතකොට හිතෙනවා මොකද්ද? දැන් මම කටයුත්තක් කරන්න යනකොට මට කලන්තය හැදෙනවා, කය විහිදෙනවා. ඒ නිසා මම ටිකක් විවේක අරගෙන කරන්නට කියන්නේ විවේකයක් ගත්තා නම්, නිදාගත්තා නම් ටිකක් පහසුවෙන් එතකොට මේ වැඩේත් හොඳට කරන්න පුළුවන් කියලා අන්න ඒ විදිහට කටයුතු කරන එක කුසීත වස්තුවක් නොලබපු දේ ලබන්න ලබපු දේ දිනු කරගන්නට පටන් ගත්ත වීර්යයක් කරන්නේ මේක පළවෙනි කුසීත වස්තුව. මම ඔයාලට කියලා දීලා තියෙනවා ධර්මයේ කියනකොට අපේ ජීවිතයට දැනෙන ප්‍රශ්නයක් ඉස්මතු වෙන තැනදී අපට ධර්මයට යන්න හරි සමීපයි කියන්නේ. මොකද පීඩාව ප්‍රශ්නේ අසහනේ දුක අපට එනවා. දැන් ලෝකේ සාමාන්‍ය පීඩාව ප්‍රශ්නේ දුක අපට නොයන තැනදී වඩා දැනන තැනදී අර ධර්මයට යන්න හරි පහසුවක් තියෙනවා. ඒක ඒකෙන් කියවෙන්නේ නැහැ දුක් පීඩා විඳින්න ඕන කියලා. නමුත් අර තැනදී සිහිය ඉපදවීම කියන කාරණාවෙන් ඊළඟට දිගටම දුක් විඳිනවා කියන එක නෙමෙයි. ඒ සිහිය ඉපදීමෙන් ධර්මයට යන්න පහසු වෙවිදින්න එතනින් එහාට ප්‍රතිපදාව දිනු කරන්න පුළුවන්. යම් මට්ටමකට සම්පූර්ණ ගංග සම්පූර්ණ ගලම කියන්නේ නැහැ. යම් මට්ටමකට අපට උපකාර වෙනවා. පළවෙනි කුසීත වස්තුව තමයි කර්මාන්තයක් කරන්න තියනවා කියලා වැඩක් කරන්න තියනවා කියලා නිදා ගන්න එක නැත්තම් විවේක ගන්න කාරණාව ආර පටන් ගන්න වීර්යයක් කරන්නේ ඊළඟට දෙවෙනි කුසීත වස්තුව තමයි පුනත පරම්පික වේ බික්කුණා කම්මං කතන් හොති කර්මාන්තය කරලා ඉවර වැඩක් කළා හරි වෙහෙසයි තස්සේවං හෝති. අහංකෝ කම්මං අකාශේ මං කර්මාන්තයක් කරා. කම්මංකෝ පණ මේ කරොන් තස්ස කායෝ කිලන්තෝ. මේ කර්මාන්ත කිරීමෙන් කය කලන්ත වුණා. ඒ සමන් ටිකක් නිදා ගන්නට ඕන. අන්න නිදා ගන්නවා. වීරිය පටන් ගන්නෙ නෑ නොලබපු දේ ලබන්න ලැබපු දේ දිනු කරගන්න. සාක්ෂාත් නොකර දේ සාක්ෂාත් කරන්න වීරිය පටන් ගන්න එක දෙවෙනි කුසීත වස්තුව. ඊළඟට තුන්වෙනි කාරණාව තමයි පුණජ පරම්පිකේ බික්කුණා මග්ගෝ ගත්තබ්බෝ හෝති. කොහේ හරි ගමනක් යන්න වෙනවා. තස්ස එවං හෝති. ඒ කියන්නේ ගමනක් යෑමට සිද්ධ වෙනවා. ගමනක් යන්න අවස්ථාවක් උදා වෙනවා. මග්ගෝ මේ ගන්තම භවිස්සති මග්ගං කෝපනමේ ගච්ඡන්තස්ස කායෝ කිලමිස්සති. ගමනක් යනකොට මොකද වෙන්නේ? කයට වෙහෙසයි. ඒක නිසා ඒ ගමන යන්න කලින් අර කයේ විශේෂ රිලැක්ස් එකේ යන්න ඕන නිසා හොඳට නිදා ගන්න අන්න ඒක තුන්වෙනි කුසීත වස්තුව. පුණජපරම් වික්කේ වික්කුණවන දැන් අපට ඉදිරිය තියෙන කාරණා. පුණජපරම් වික්කවේ වික්කුණෝ මග්ගෝ ගතෝ හෝති මාර්ගයකට ගම ගමන ගියා. තස්සේවං හෝති හුට මෙහිම හිතෙනවා අහංකෝ මග්ගං අගමාති මග්ගං කෝපන මේ ගච්ඡන්තස කායෝ කිලන්තෝ හඳ දාහන් නිපජ්ජාමි මේ ගමන ගිහිල්ලා ආවට පස්සේ කය ක්ලාන්ත වුණා කයට වෙහෙස ඇති වුණා එනිසා මම නිදා ගන්නට ඕනේ කියලා අන්න වීර්යය පටන් ගන්නෙ නේ නොලබපු දේ ලබන්න ලබපු දේ දිනු කරගන්න සාක්ෂාත් නොකර දේ සාක්ෂාත් කරන්න සාක්ෂාත් කළ දේ වඩා දිනු කර යන්න අන්න වීර්ය කරන්නේ නැහැ ඒක හතරවෙනි එක ඊළඟට පස්වෙනි කාරණා යම් භික්ෂුවක් ගාමවා නිගමංවා පින්දාය චරන්තෝ නලබති ලෝකස්වා පණිතස්වා භෝජනං අන්න පින්දපාතේ ගියාට පස්සේ මොකද වෙන්නේ දුෂ්කර වූ ප්‍රණීත වූ හෝ දානයක් පින්දපාතයක් හොඳට ලැබුණේ නැහැ. එයාට මෙහෙම හිතෙනවා. අහංකෝ ගාමංවා නිගමංවා පින්දාය චරන්තෝ නාලත්තං ලූකස්සවා පණීතස්සවා භෝජනස්ස යාව දත්තම් පාරිපූරින් මං දැන් පින්ඩපාතේ ගියා නමුත් මට ප්‍රණීත හෝ දුෂ්කමේ සුෂ්ක හෝ දානයක් ලැබුණේ නැහැ ඒ නිසා මගේ කය ක්ලාන්තයි කලන්ත හැදෙනවා කයට වෙහෙසයි කරන්න යමක් මොකක්වත් කරන්නත් අමාරු ඒ නිසා මම නිදා ගන්නවා අන්න නොලබපු දේ ලබන්න ලැබපු දේ දිනු කරගන්න හේතු වෙන්නේ නැහැ. පින්ඳ පාතේ අඩුවෙන් හම්බුනායි කියලා. ඊළඟට පුණජපරම් වික්කේ වික්ක ගාමාව නිගමාව පින්දා චරන්තෝ ලබති ලෝකස්සව පණිතස්සව භෝජනස්ස ඔන්න පින්නපාති ගියාට පස්සේ හොඳට ප්‍රණීත භෝජන හරි දුස්කේ වගේ හොඳට ලැබෙනවා. දැන් මොකද වෙන්නේ? ඒක හොඳට අනුභව කරනවා. මෙහෙම හිතෙනවා. අහංකෝ ගාමං පින් ගාමං වා නිගමං වා පින්දාය චරන්තෝ අලත්තං ලූකාසන පණිතස්ස භෝජනස්වා යාවදත පාරිපූරි තසමේ කායෝ ගරුකෝ කයට මහ බරක් දැන් ඒ දානවල දෝන හොඳ ඒ නිසා මොකද කරන්නේ දැන් ටික වෙහෙස වැඩි කය දැන් කුස පිරලා තියෙන්නේ ඒක නිසා දැන් නිදා ගන්න ඕන ටික අන්න ඒකිනුත් නිදා ගන්න ඒ 6 වෙනි කාරණා වීර්ය පටන් ගන්නෙ නෑ හත්වෙනි කාරණාව තමයි පුනරිපරම් විත්‍ය බික්කුණ උප්පන්නා හෝති අප්පමත්තකෝ ආබාධ හූංචි ලඩක් ආවා. තස්සේවම් හෝති මෙහෙම හිතන පොඩි ලඩක් ඇති වුණා. උප්පන්නකෝ මයන් අප්පමත්ත මට මේ පොඩි ලඩක් ආවා. ඉතින් මේ පොඩි ලඩ ආවට පස්සේ මට හරි අමාරුයි දැන්. දැන් නිදා ගන්න දෙනවා හොඳයි. පුංචි ලඩට මොකද වෙන්නේ? නිදා ගන්නවා අන්න ඒකත් හත්වෙනි කුසීත වස්තුව. ඊළඟට පුණජ පරම් වික්කවේ වික්කනෝ ගිලාන වුට්ටිතෝ හොති. දැන් අර ඒ අසනීපෙ නැගිට්ටා. නැගිටිනට පස්සේ හිතනවා මෙහෙම. අහංකෝ ගිලාන වුට්ටිතෝ අචිර වුට්ටිතෝ ගේලානේ. දැන් මම ගිලන් බවෙන් නැගී හිටියා. නොබෝ දැන් එහාට කල් නැහැ ගිලන් අසනීප නැති වෙලා. කය තාම දුර්වලයි. කර්මන්නේ නැහැ. කයට අපහසු. ඒ නිසා මොකද කරන්නේ? නිදා ගන්නවා. වීර්ය කරන්නේ නැහැ. ඔන්න කුසීත වස්තු අපේ එතකොට ওই ආකාරයට කුසීත වස්තු වට පෙන්නලා අනිත් පැත්තෙන් පෙන්නනවා ආරම්භ වස්තු වීර්යකරණය වූවා. ඉදබික්කේ බික්කුණා කම්මං කාතබ්බං හෝති තස්ස එවං හෝති. කම්මං කෝමේ කාතබ් කත්තබ්බං භවිස්සති. කම්මං කෝම් පනමේ කරන්තේ කරන්තේන නසූකරම් බුද්ධ බුද්ධානං ශාසනං මානසිකාදී කර්මාන්තයක් කරන්න එළඹෙනවා වැඩක් කරන්න එනවා. දැන් මෙයා කල්පනා කරනවා මොකද්ද? කර්මාන්තයක් කරනකොට බුද්ධ ශාසනය සිහි කරන එකම ලේසි වැඩක් නෙමෙයි. කර්මාන්තයක් කරනකොට. හන්දාහං පටිගජ්ජ විරියන් ඒ නිසාම කර්මාන්ත කරන්න කලින් වීරිය පටන් ගන්නවා. ඒ දැන් කරන වෙලාවේදී ලේසි නෑ බුද්ධ ශාසනය සිහි කරන්න. ඒක නිසා මම දැන් වීරිය පටන් ගන්නවා. අන්න අපත්තස්ස පත්‍රිය නොලබුදේ ලබන්න සාක්ෂාත් නොකරේ සාක්ෂාත් කරන්න අන්න වීර්ය පටන් ගන්න. මෙන්න මේ කාරණාව කියන පළවෙනි ආරම්භක වස්තුව. වැඩක් කරන්න යනකොට වැඩ කරන වෙලාවේදී හොඳට ධර්මයේ හැසිරෙන්න අමාරු නිසා වැඩේ කරන්න කලින් උපරිම වීර්ය කරනවා. ඊළඟට අනිත් පැත්ත කියනවා කර්මාන්ත කළා එයා මෙහෙම හිතනවා. අහංකෝ කම්මං අකාහරි මං කර්මාන්තය කර. කම්මංකෝ පනහං කරොන්තෝ නාසක්කින් බුද්ධ ශාසනම් මානසිකාර. කර්මාන්තය කරද්දී බුද්ධ ශාසනය සිහි කරන්න හම්බුන්නේ හඳාහං හඳාහං විරියං ආර ආරභ ආරභං දැන් මම වීර්ය පටන් ගන්නවා. කරලා ඉවර වෙලා කල්පනා කරනවා. ආ එහෙනම් මම දැන් වීර්ය කරනවා කියලා මෙන්න මේක තමයි දෙවෙනි ආරම්භක වස්තුව. තුන්වෙනි ආරම්භක වස්තුව පුණජ පරම් වික්කේ වික්කනෝ මග්ගෝ ගන්තබ්බෝ හෝති. ගමනක් යන්න ඉදිනවා. ඔහු මෙහෙම කල්පනා කරනවා. දැන් මේ ගමනක් යන්න ඉදිනකොට මොකද වෙන්නේ? මාර්ගයේ ගමන් කරනකොට බුදුරණවහන්සේගේ ශාසනය සිහි කරන එක ලේසි නෑ. ඒක නිසා මම දැන් වීර්ය කරන්න ඕන. අන්න ගමන යන්න කලින් වීර්ය කරන්න පටන් ගන්න. නොලබු දේ ලබන්න ලැබු දේ සාක්ෂාත් කරන්න. ගමන ගිහිල්ලා ඉවරයි. ගිහිල්ලා ආවට පස්සේ මෙහෙම කල්පනා කරනවා. අහංකෝ මග්ගං අගමාස මම මාර්ගයේ ගමන් කර ගමන ගියා. මග්ගංකෝ පණහං ගච්ඡන්තෝ නාසක්ති බුද්ධ ශාසන මේ මාර්ගයේ ගමන් කරද්දී බුදුරණ වහන්සේගේ ශාසනය මෙනෙහි කිරීමට හැකියාව ලැබුණේ නැහැ. ඒ නිසා දැන් මම වීරිය කරනවා. මුල් අවස්ථාව අපිට තියෙනවනේ. දැන් ඒ නිසා මම වීරිය කරනවා. අන්න ධර්මයේ හැසිරෙන ධර්ම වැඩ පිළිවෙලට ගත වෙන කාරණාව කරනවා. මේක හතරවෙනි පටන් ගත්ත වේදේ. පස්වෙනි කාරණා පුණජපරම් වික්‍රේ ගාමං වා නිගමං වා පින්ඩාය චරන්තු. ගමෙහි නිගමෙ පින්ඩ පාතනකොට දුෂ්කර සුෂ්ක හරි ප්‍රනීත හරි භෝජන හරියට ලැබුණේ නැහැ. ඔහු මෙහෙම කල්පනා කරනවා. අහංකෝ ගාමං වා නිගමං වා පින්ඩාය චරන්තෝ නාලත්තං ලෝකස්සව පනිතස්සව භෝජනස්ස යාවදත්තං පාරිපූර්ණ තස්මේ කායෝ ලහුකෝ කම්මඤ්ඤෝ දැන් කායයට හරි සැහැල්ලුයි. ඒ බරණේනේ ගොඩාක් කෑම දාලා බරණේ. කායයට සැහැල්ලු. ඒ නිසා දැන් වීර්ය කරන්න හොඳයි. අන්න කායයට සැහැල්ලු වුණාට පස්සේ සැහැල්ලුයි කියලා හිතලා ආහාර අඩු වුණාම අන්න වීර්ය කරනවා. ඒක පස්වෙනි කාරණාව. ඊළඟට හයවෙනි කාරණාව මුණජපරම් බිත්තේ බිකු ගාමව නිගමංවා පින්ඩාය චරන්තෝ ලබති ලෝකස්සා පණිතස්සා භෝජනස් යාව දත්තම් පාරිපෝණි ගමේ හරි පින් කොහේ හරි පින්ඩ පාත යනකොට හොඳට දානි ලැබෙන. ඔහු මෙහෙම කල්පනා කරනවා. අහංකෝ ගාමං වා නිගමං වා පින්ඩා ජනන්තෝ අල අලත්තං ලෝකස්සවා පණිතස්සවා භෝජනස යාවදත්තං පාරිපූර්ණ තස්සමේ කායෝ බලවා කම්මං. කලින් පැහැදිලි කරා කය ලහුකෝ සැහැල්ලුයි කියලා. දැන් පැහැදිලි කරනවා මොකද්ද? හොඳට දැන් පින්ඩ පාත වැළඳුවා. දැන් කය බලවත්. වීරයක් ගන්න හොඳයි. කය බලවත්. අන්න වීරිය කරා. හත්වෙනි කාරණාව තමයි උපන හෝති අපමත්තකෝ ආබාධ අල්පමාස ආබාධයක් උපදිනවා. මෙහෙම කල්පනා කරනවා. උපන්නකෝ මේ අයන් අපමත්තකෝ ආබාධ මට අල්පමාස ආබාධයක් උපදොත් ඉපදුනා. තානංකෝ පණිතං විජ්ජති යම් මේ ආබාධං පවඩ්ඩියම්. මේ ආබාධය වර්ධනය වෙන්න පුළුවන්. හඳ දාන පටිග්ගච විරියන් ඒ නිසා මම වීරිය පටන් ගන්නවා. මේ උපන් ආබාධය වර්ධනය වෙන්න පුළුවන්. ඒ නිසා දැන් මම වීරිය පටන් ගන්නවා කියලා පටන් ගත්ත වීරිය කරනවා. අටවෙනි කාරණාව අවසානික. පුණජ පරම් වික්‍රේ වික්කු ගිලාන වුට්ටිතෝ ගිලාන්නල නැගිට්ටා. අචිර වුට්ටිතෝ ගේලඤ්ඤා තස්සේවං හෝති මෙහිම කල්පනා කරනවා. අහංකෝ ගිලානා වුට්ටිතෝ අචිර වුට්ටිතෝ ගේලඤ්ඤේ තානංකෝ පණිතං විජ්ජතියං ආබාධෝ පච්චුදාවත්තයන් හඳදාහං අන්න මේ මගේ ආබාධය තියෙනකොට ගිලන් බව මං හිතියා ආබාධයෙන් හිටියා. දැන් ඊ ආබාධේ නැහැ. ඒ නිසා දැන් මට හොඳට වීර්යය කරන්න පුළුවන්. දැන් ආබාධේ නැහැ. අන්න වීර්යය පටන් ගන්නවා. මුලව පුදේ ලබන්න ලැබපු දේ දිනු කරගන්න. අන්න ඒක තමයි අටවෙනි ආරම්භ වස්තුව. කුසීත වස්තු වටයි ආරම්භ වස්තු වටයි. එතකොට එහෙනම් බුදුරජාණන් වහන්සේ මේ වගේ දේවල් පැහැදිලි කරලා තියෙන්නේ ඇත්තටම ධර්මය කියන කාරණාව ප්‍රායෝගිකව දිනු කරන්න අපි හැම වෙලෙම කල්පනා කරන්නට ඕනේ ධර්මයේ කියන එක දිනු කරනවා කියන තැනදී ජීවිතයේ අධ්‍යක්ීම් ලෝකයේ සහ අපි හිතන අපි හොඳයි කියලා හිතන අපට සැපයි කියලා හිතන අපි අපේ මානසික සංකල්පයට අපි කරන්න යන මොනවා හෝ දෙයක් ඔස්සේ යනවට වඩා ධර්මයට හර්ෂයේ පැත්ත එක කල්පනා කරනකොට ලබන සතුට අර අපි අපේ මතේ තහවුරු කරගන්න අපේ සංකල්පේ තහවුරු කරගෙන ලබන සතුටට හා සතුටක්. අපි අපිට අපේ අපි මොනවා හරි වැඩක් කරන්න හරි මොනවා හරි දෙයක් ඔස්සේ අපි අපි මොනවා හරි වැඩක් කරන්න යනකොට ඒක ලැබුණාම හතුටු වෙන්නේ. හැබැයි ඊට වඩා හතුරක් වෙනවා ඒ කරුණ හා බන්ධනීය ස්වභාවයේ ධර්මයෙන් දකිනකොට. ඉතින් ඒ නිසා ඔන්න ඔය කාරණා අපි හොඳට තේරුම් ගන්නට ඕනේ. එහෙම තේරුම් ගත්තොත් ඇත්තටම අපට ජීවිතේ මොන ප්‍රශ්නයක් ආවත් මුහුණ දෙන්න පුළුවන් ස්වභාවයක් ජීවිතේ සැකසෙනවා. ඒ නිසා ඒ කාරණා හොඳට තේරුම් ගන්න හොඳට හිතන්න. ඉතින් ඒකට අද අපි සියලු දෙනාටම අපහසු මහන්සිය තියෙන නිසා තමයි මම මේ කාරණාව පැහැදිලි කරේ. මොකද මේ වගේ අවස්ථාවක ධර්ම අවවාදයක් ලැබෙනකොට අර කායික අපහසුව කියන කාරණාවට එන්න ඉඩ ටිකක් අඩු වෙනවා. නැත්නම් කායික අපහසුව සියට වෙලා යනවා. මේ ලෝකේ අපි කොච්චර කාලයක් කයට සැප දීලා කායික පහසුව විඳලා සංසාරේ යන්නේ කොච්චර කාලයක් අපි කයට දුක් දීලා කායික අපහසුව විඳලා සංසාරේ යන්නේ හැබැයි කායික පහසුවත් කායික අපහසුවත් කියන මේ දෙකම යෙදෙන්නේ අපි ජීවිතයේ සත්‍ය නොසොයන නිසා. එහෙනම් ජීවිතයේ සත්‍ය හොයන්න පෙළඹුණා නම් අපට කායික පහසුව කායික අපහසුව කියන දෙක ඔස්සේම යන ගතිය අඩු වෙලා යනවා. මේකෙන් කියවෙන්නේ ප්‍රතිකර්ම කරන්න එපා කියලා. ප්‍රතිකර්ම කරන්න එපා හෝ ලෙඩ කායික අපහසු වර්ධනය වෙන දේවල් කරන්න කියලා මේකෙන් කියවෙන්නේ නැහැ. හැබැයි වෙනතනදී අපි ඒකට මුහුණ දෙන්න දක්ෂ වෙන්නට ඕනේ. ඉතින් ඒක ගැන හොඳට හිතන්න හොඳට කල්පනා කරන්න. ඒකත් එක්ක ඔබට ඔබගේ ජීවිතය තුළ ගොඩාක් දියුණු කරන්න පුළුවන් ශාසනය. ඊළඟට මම කලින් ඔය මම හිතන්නේ මහා ප්‍රදේශ නිශ්චය හතර පැහැදිලි කරද්දී පැහැදිලි කරලා පෙන්නවා. අපිට මේකෙන් කිසිදු විදියකින් කායික දුකක් විඳින්න කියලා කියන්නේ නැහැ. හැබැයි අපට කායිකව හරි නැත්නම් මානසිකව හරි ඕන එකක්. මානසික දුකක් විඳින්න කියන්නේත් නැහැ. කායික දුකක් විඳින්න කියන්නේත් නැහැ. කායික හෝ මානසිකව දුකක් විඳින්න අවස්ථාවක් ලැබුණා නම් ඒ ලැබිච්ච කාරණාව තුළ මුහුණ දෙන්න පුළුවන් හිතක් අපිට තියෙන්න ඕන. ඔන්න ඔය කාරණාව අපි දියුණු කරගන්නට ඕනේ. ඉතින් ඒ නිසා මේ විදිහට කල්පනා කරලා කරගෙන ආපු වැඩ පිළිවෙලවල් මේ විදිහට කරගෙන යන්න එහෙම කරගෙන ගියොත් එහෙම ඇත්තටම ඔයාලගේ ජීවිතේට අර ධර්මයේ කියන එක එක කරුණකින් හරි ප්‍රායෝගික වෙනවා. ඒ ප්‍රායෝගිකත්වයට යමින් උත්සාහ කරන්නට ඕන. ඉතින් මේක කියන ගමන්ම මම තව පොඩි කාරණාවක් කියන්න හිතුණා. මහේස් පොඩ්ඩක් සැපයට කැමති. හැබැයි මට ලොකු සතුටක් ඇති වුණා. මේ කොමාරි කට්ට කාගෙන ගිහිල්ලා ආපු එකට. මොකද මට හසින්දර මම කිව්වා වාහනයට ගම්මුද නැන්ද කියලා. ඊළඟට අවසානයේදී මම කිව්වේ නෑ ඕනේ නැහැ යත් දුක් කිව්වේ නැහැනේ කියලා. මොකද කායික පහසුව කියනවට වඩා අර ඒ ඉවිලේ ඒ මොහොන දුන ඒ කාරණාව ඒ හික්මෙන්න දඟලපු දැඟලිල්ල ඊට වඩා වටිනවා. මොකද අපිට සමහර දේවල් තියෙනවා අපේ ප්‍රබල කෙලෙසේන තැනදී අපි කෙලෙසේටම පහර දෙන උත්සාහ කරනවා. එතකොට මොකද වෙන්නේ? අර කෙලෙසේට ගොඩාක් ඉන්න ඉඩ නැති වෙනවා. ඉතින් ඒක නිසා හැමෝම මේ කාරණා උත්සාහ කරන්නට ඕනේ. මේ මටවත් ඇවිදලා මහේස් කිව්වේ නෑ අපහසුයි කියලා. ඉතින් Tamanට යම් කෙලෙසයක් වර්ධනය වෙන්න තියෙන ඉඩක් තියනවද? අන්නේ කෙලෙසේ වර්ධනය වෙන්න තියෙන තැනම අපි බලන්න අපි දක්ෂයි නම්. දැන් ඔය ඔය කාරණා කරන්නේ මේ ඇලීම, බන්ධනය ඊළඟට අපට විඩාකාර විදිහට ලෝකේ ගෝචරණ කාරණා ඔස්සේ තියෙනවා. ඉතින් මේ හැම එකම අපිට යම් පමණකට හරි ඒ කාරණාව හුරු කරගන්න පුළුවන් නම් ඒක ඇත්තටම ගොඩාක් වටිනවා. ඉතින් ඒ නිසා හැමෝම ඒකට හුරු වෙන්නට ඕනේ. ඒ කරුණෙන් මට ගොඩාක් සතුටක් ඇති වුණා මේ ඔක්කොගෙම මහේෂ්ගේ අර අනිත් අයට වඩා ටිකක් අනිත් අයගේ නැහැ කියන එක නෙමෙයි. නමුත් අර බැරෑරුම් අමාරු විඳවන්න තියෙන කරුණ ඔස්සේ අපට හික්මෙන්න පුළුවන් නම් අර හික්මෙන ගතිය ගොඩාක් ඒ කියන්නේ අපට ප්‍රශ්නේ එන තැනයි අපට බැරෑරුම් තැන එන තැනයි අපි හික්මෙන්න ඕනේ. එහෙම හික්මෙන්න පුළුවන් නම් අන්න හික්මීම කියන එකට වැදගත්කමක් තියෙනවා. ඉතින් ඒ නිසා අපි හැම වෙලෙම ඕනෝක බලන්නට ඕනේ. අපට තරහක් ඇති වුණාම තරහෙදී. ඊළඟට ඇලීමක් ඇති වුණාම ඇලීමකදී. බැඳීමක් ඇති වුණාම බැඳීමකදී. මේ ඕනෑම කාරණාවක් ඔස්සේ අපට අර හික්මෙන්න ඕන තැනදී අපි හික්මෙන්න උත්සාහ කරනවා නම් එතකොට අර හික්මීමේ ප්‍රබලත්වය වැඩි. ඉතින් ඒ නිසා ඒ කාරණාවලට උත්සාහ කරන්නට ඕන. හොඳයි මොනවා හරි අහන්න තියෙනවා නම් අහන්න. අවසරයි දැන් කුසීතවස්තු 8යි ආරම්භවස් 8යි අපි දැන් සිවුම් සක්කාය මේ ප්‍රපාදයකට කලින් අපිට ලෝකයේ මට්ටමේ අර ධාර්මයේ උසන්න ගන්න ප්‍රකට වෙන ගොරෝසු විදිහට ප්‍රකට වෙන මේවා කියන නිසා එතකොට අපිට ඒකට ඉඩක් නොදී ඉන්න පුළුවන් නම් අර අර පැත්තට Taman තනක් නොදී මේ කියපු කාරණාවට යොමුන්න පුළුවන් අර ආරම්භ වස්තුවට අර ආරම්භ බාහිර වෙලා අතත් එක්ක ඉන්න පුළුවන් නම් අර එතනින් එහාට වෙන වැඩ පිළිවෙලට ලොකු පාඩුවක් කියලා. ඔව් කොහොමද එහෙම තමයි. ඒ කියන්නේ වීරිය පටන් ගන්න ඕනේ කොහොමද? මේක නම් පෙන්වන්නේ ලෝකයේ මට්ටමින් ඉස්සෙල්ලාම වීරිය කරන එක. එතකොට ඒ වීරිය කරන කාරණාවට එදෙනවා. කොහොමත් අපි ධර්ම මාර්ගයත් එක්ක නම් කටයුතු කරන්නේ. එතකොට කොහොමත් ඒකමනේ තියෙන්නේ. සක්කාය නිරෝධය කියන ධහමක් එක්කමයි තියෙන්නේ. යම් කෙනෙකුට මේක සක්කාය නිරෝධය කියන කාරණාව කරන්න පුළුවන් වුණා. එහෙම පවා දැඩි දැඩි හිතකින් කරන්න පුළුවන්. ඉතින් ඒක අපිට ඒකාන්ත කරලම කරන කාරණාවක් කියන්න බෑ. කරන කෙනාගේ දැක්ම අනුව තමයි ඒ කරන කාරණාව හිමු වෙන්නේ. ඒකාන්ත කරලම කියන්න බෑ. කරන කෙනාගේ දැක්ම අනුව අන්න ඒක ඒ ආරම්භක ධාතු ටික කරනකොට එතන ප්‍රතිපදාව එදෙනවා. සමහරවිට කෙනෙකුට දැඩි කරලා ගන්න පුළුවන්. ඒ කියන්නේ සමහර අය ඉන්නවා හරි සුස්ක විදියට ගන්න පුළුවන්. ඒකවත් ඔක් කරන්න පුළුවන්. හැබැයි සක්කා නිරෝධය කියන කාරණාව වෙන්නේ. ඉතින් ඒ නිසා දෙපැත්තෙම කරන්න පුළුවන්. මේක ගොරෝසු මට්ටමින් කරන කාරණාව සක්කා නිරෝධය කියන කාරණාව එක්ක කරනකොට, ඒ කියන්නේ ඒ දැක්මත් එක්ක කරනකොට ඒක සක්කා නිරෝධයටම අනුගත වෙනවා. ස්වාමීන් වහන්සේ කාරණාවට සිහිය පිටවීම කියන දොතන මුලික වෙනවා. කොහොමත් ඒක තමයි ඒක ඇතුළු බෑනේ. දැන් ඉතින් ඊට පස්සේ අටයින වෙලා දැන් කොහොම එන්නේ මනසනේ තමයි අරුම සුදීරවත් තමයි එතනදී ඒ එනේ ආරම්භත් එක සත්‍යවාදී වෙනකොට මේ අරකට යන්නේ කොහොමද කොහොමද ඉතින් ජීවිතයේ යෙදෙන හැම කාරණාවක එක වෙනවනේ ඒක කොහොමද ප්‍රතිපදාවනේ එතකොට දැන් මේ වගේ දේශනාවක් ඕනේ නැහැ නේ මොකද ඒ මේ වගේ දේශනා අවශ්‍ය තියෙන්නේ අර වගේ දේවල් වෙන නිසා සම්පූර්ණයෙන් ප්‍රතිපදාවක් වෙනවනම් ඒ කතා කරන්න ඕනේ නැහැ මොකක්වත් ඒතර මේකෙන් හේතු ගන්නන්නේ ලෝකේ මට්ටමින්ම දැනෙන කාරණාවක් එක්ක. අර විදියට ඉන්නවනම් ඒ ප්‍රශ්නේ අදාළ වෙන්නේ නැහැ කොහොමද? ස්වභාවය පිළිබඳව තමයි කියන්නේ. මේක ඒක දැන් මතක් කරගන්න. මතක් කරගන්න. ඒක එතන තියෙන සාමාන්‍ය ධර්මයන් කියන ලොකු කරුණක් තමයි ඒකමකට පිළිගැනීමක් තියෙනවා අපේ අනේ ඒක සතුට නැතිවම සවිත ඔය කාරණාවට ඒ කොහොමද කියන්නේ කොහොමද ඒක වෙන්නේ ඇත්තටම යමදස කියපු කාරණා ලස්සන කාරණාවක් තියෙනවා දැන් ගමන අපි අතහරිමු වැඩක් කරනවා කියන කාරණාවේදී පවා එතන සතුට ඉලිප්පිලා එනවනම් එතනින් පවා මේ කුසිත වස්තුවට ඉඩක් නැති වෙලා යනවා. නැත්තම් මොකද වෙන්නේ පීඩා? අර ප්‍රධාන ඒ දැන් යමදස් කියපු කාරණා ගොඩාක් තව සාධාරණ වෙනවා. මං කියපු වචනට අනුගත වෙනවා කියන කාරණාව එක්ක මම කියපු විදිහ එක්ක බලනවා කියන කාරණාව තවත් ඒක සිද්ධ වෙනවා නම් එතකොට මේ කොහොමත් අර කාරණාවට එන්න ඉඩ ගොඩක් අඩු වෙනවා. මොකද වෙහෙස තිබ්බත් ස්වාමීන් වහන්සේ කිව්ව කාරණාවන කරන්නේ කියන අන්නේ දෙය තියමු වෙනවා. හ්ම් කරන වැඩේ ඒක ඉතින් දැන් එකක් තියෙන අපට ප්‍රයෝජන දෙයක් කරනකොට දැන් අපි කවදාවත් ප්‍රයෝජන දෙයක් කරන්නේ නෑ ප්‍රයෝජන දෙයක්මයි කරන්නේ ප්‍රයෝජන දෙයක් කරනකොට ප්‍රයෝජන ගැන හිතලා හතුරු වෙන්න පුළුවන් අනෙක් කාරණාව තමයි ස්වාමීන් වහන්සේ කියන කාරණාව කරනවා කියලා හතුරු වෙන්න පුළුවන් ඔය දෙකෙන්ම හතුරු වෙන්න පුළුවන් මෙමය සක්කායට පහරක් වදිනවාම කියන එකට වඩා ඉතින් අර අනුගත වීම කියන කාරණා ප්‍රධානයි. ඉතින් අනුගත වෙනවා නම් සක්කායට පහරක් වදිනවා. අනුගත වීම කියන කාරණා තමයි ප්‍රධානයි. ඇත්තටම මම බලෙන් මට ගෝලියෝ හදන්න ඕන නිසා ගෝලියෝ ගැන බලෙන් අවධානය යොමු කරනවා කියන එකක් මට නැහැ. මගේ චරිත ලක්ෂණයම තියෙන එකක් තියෙනවා යම් කිසි කෙනෙක් පොඩ්ඩක් හරි කියන දේ අහනවා. ගෝලියෝ කියන එකම නෙමෙයි. පොඩ්ඩක් ඉතින් අර ගෝලියෝ වුණාම ඒක වැඩි. එයාලට එයාලා ගන්න ටච් එකේ ඉන්නවා. ඒකමයි ගතිය. ඉස්සරනම් කියන ගතිය. මොකද ඒකට යාන්ට හදන්න උදව් කරන්න පුළුවන්. හැදෙන්න උදව් කරන්න පුළුවන්. දැන් මම මලීලාට පවා ඊට පස්සේ මෙහි ඉස්සරහව දැනෙන්න කියන ආයේ පොළොව පලන් යන්න. හැබැයි මම කියන්නේ ආදරෙන්. තෝ බොල වරපල ගහ. ඒ කියන්නේ ඒ විදිහට අර නිකන් අර අමුතු සැරකින් නිකන් හිත රිදෙන. ඒ කියන්නේ හිත රිදෙනවා. රිදෙන්නේ ආදරෙන් හිතට. මම ගොඩාක් තියෙන ගතිය සමීප වෙච්ච කෙනෙකුට මම සාමාන්‍යයෙන් හොද්දට කියනවා. ඇඬෙන්න කියනවා. හැබැයි ඒ කියන්නේම අර දැන් දැන් අපි හිතමුකෝ මම බැන්නොත් එහෙම පුංචි පටිගනුසයක් වෙනවනේ හිතේ. හැබැයි මං ආදරෙන් ඒ කාරණාව කියනකොට පටිගනුසයට වඩා සංවේගය වැඩිනේ. ඉතින් ඒ නිසා සාමාන්‍යයෙන් මගේ ගතිය තියෙනවා. ඉතින් ඒ විදිහට අහන අහන කෙනෙක් කියන්නේ කීකරු කෙනෙක් කියන කාරණාවක හොයන ගතිය. ඉතින් ගෝලයක් වුණාම ඉතින් ඒක වැඩි. ඒ කියන්නේ ඒක ආත්මසින් වෙනස්. ගොඩක් වැඩි. එතකොට සාමාන්‍යයෙන් කරන කියන ඒ හැම චර්යාවක්ම බාහිර හැසිරී. ඒක මට ටච් වෙනවා. ඕනම දෙයක් ටච් වෙනවා. ඒක මම මම හොයන්න බලාගෙන කරනවා කියන එක නෙමෙයි. හොයන්න බලාගෙනම ජීවිතය ගත කරනවා කියන එක නෙමෙයි. උනාට මට මගේ ජීවිතේ හැම වෙලෙම ඒ ඇසුරු කිරීමත් එක්ක යාළගේ ගතිය ප්‍රකට වෙන වැඩි. ඉතින් ඒක නිසා මේ සමහර වෙලාවට කෙනෙකුට හිතෙන්න පුළුවන් සමහර කරුණු ඔස්සේ අනුන්ගේ හිත් බලනවා. ඒ කියන්නේ එහෙම සමහර අය කියලා තියෙනවා. හැබැයි එහෙම එහෙම බලනවා නෙමෙයි. චර්යාවෙන් හැසිරීමෙන් කරන විදිහෙන් කාලයක් තිස්සේ ඇසුරු කිරීමෙන් අන්න ඒකෙන් මේ හැරෙන්නේ ගුණ පොළොංගහ කණ්ඩායම් කියලා පොල්පැලිය කණ්ඩායම් කියලා තේරෙනවා. ඉතින් ඒ නිසා හැබැයි මම මේ මෙඩවස්සේ කියන කුසල ධර්මයේ ඒත් මම දකින අඩුයි. ඒ කියන්නේ සෝජ කීකරෝ නිහතමානී කියන කාරණාව ඔස්සේ අපට අඩුවක් පෙන්වන්න බැරිකම. ඒ කියන්නේ ඒක අඩුවක් පෙන්වන්න බෑ. ඒක මම දකින තව පැත්තක අඩුවක්. එතකොට මට ඒකම මම බලෙන් හිතලා මේ හරි දැන් ඔන්න මම දැන් මෙහෙම එකක් කියන්න ඕන කියලා බලෙන් හිතලා කියන එකක් නෙමෙයි. මට පේන, මට දැනෙන යම් මොනවා හරි අඩුපාඩුවකට මම ඒ කාරණාව කියන්නේ. එතකොට සාමාන්‍යයෙන් හොඳ මම අර හැම වෙලෙම කිව්වේ ධර්මයේ දෙපැත්තක් එක තියෙන්නේ. ඒ කියන්නේ කියන කෙනා යහන කෙනා. එහෙනම් හැම වෙලෙම තේරුම් ගන්න මොනවා හරි අවවාදයක් දෙනකොට පිරිස අතරේ කියන්නේ පිරිස අතර කියන්නේ ඔයාලම නොවෙන්නත් පුළුවන්. සානාසරය වෙන්නත් පුළුවන්. මම ඒ සුබන ගිහියයි වෙන්නත් පුළුවන්. මොනවා හරි පිරිස අතරේ ඇතිවෙච්ච මට පෙනිච්ච කාරණාවක් මුල් කරගෙන නම් කියන්නේ. දැනෙච්ච කාරණාව මුල් කරගෙන. ඒක නිකන් ඔහේ මගේ මම නිකන් ඔහේ මට එන එක නෙමෙයි. ඉතින් ඒක නිසා මේ එතකොට ඒ කාරණාව කියනකොට අපට එනනම් ඒ කරුණ ඔස්සේ යන්න ගොඩාක් හේතු කාරණා ඇති වෙනවා. ඉතින් ඒ නිසා හැම එකක්ම තේරුම් ගන්නට ඕන. එහෙම තේරුම් ගත්තේ නැත්නම් එහෙම සමහරවිට අපි නොදැනුවත්වම අපි තව දෙයකට අහු වෙලා ඉන්න පුළුවන්. මුලනතරනේ අපි කරන යම් කියන කරුණට අපි අපේ පැත්තෙන් කිසිම මේ අර හැඟීමක් කරන සුසානගේ වචනට අනුගත වුණා කියන සංස්කාර ඒ ඒ කර්ම සත්‍යවා දුන්නා කියන එකයි මේ දෙකම එකක් වෙයි කියලා මට එතන ප්‍රධාන වශයෙන් වෙන්නේ මම කියපු වචනට අනුගත වීම. කරුණට අනුගත වෙනවා කියන එක දෙවෙනි එක. එතකොට ඒ කාරණාවදී නම් තමන්ගේ ඕනකම කියන්නේ ඒ යමේ වැදගත්කම ඒ යන්නේකේ වටිනාකම කියන ඒ පැත්ත වෙනම හිතන්නට ඕන. වචනට අනුගත වීමයි කරුණට අනුගත වීමයි පැති දෙකකින් තියෙනවා. වචනේ කිව්වහම ඕන එක. ඔළුවෙන් හිට ගන්නවන ඔළුවෙන් හිට ගන්නවා. ඕන එක. නමුත් ඒ කරුණට අනුගත වෙනවා කියනකොට ඒ කරුණේ වැදගත් වෙනවා. ඒසොත් කරුණේ වැදගත් වෙනවද ගත වෙනවා. ඒතකොට අපිට දෙපැත්තෙන් ඕන පැත්තෙන් ගන්න පුළුවන්. එකක් කියන එක නෙමෙයි. එතකොට මොකද බාහිර ලෝකේ දැන් මෙහෙම හිතන්න. කල්‍යාණ මිත්‍රයා කියනවා නම් යම්කිසි කාරණාවක් ඒක එකක් වෙලා බාහිර ලෝකේ තව කරුණකුයි මේ දෙකක් එකට සම්බන්ධ වෙනවා කියන එකක් වෙන්නේ නැහැ. කල්‍යාණ මිත්‍රයා කියනවා නම් එච්චරයි. බාහිර ලෝකේ කරුණක් කියන එක ඇත්තටම මනින්න පුළුවන් වෙන්නේ කල්‍යාණ මිත්‍රයා කියනවට වඩා වෙන කෙනෙක් ලෝකේ කියන්නේ. කියන්නේ වෙන කෙනෙක් කියනකොට එතන කරුණ එක්ක බලන්න ඕනේ. කරුණ එක්ක බලලා ඒකත් එක්ක අනුගත වෙන්න ඕනේ. කල්‍යාණ මිත්‍රයා කියනකොට කරුණ කියන එකට වඩා වචන කියන එක. එතනින් විතරක් ඒක ලඟු වෙන්නට ඕන සීමා වෙන්නට ඕන. මොකද අනිත් එක ඒක අපි දන්න එකක් තමයි වැරදි දෙයක් කියන්නේ නෑ කියන කාරණාව. එතන තමයි මේක රික්වෙස්ට් කරන දෙයක් කියලා කියන්නේ. හ්ම්? එතන මේක එන්න විදියක් නෑ ඉතින් කරුණ ගැන බලනකොට. ඒ කරුණ ගැන බලනකොට එන්න විදියක් නෑ. ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න මම අදත් කියනවා ඔයාලා හැමෝගෙම ඔයාලට එතනින් එහා දියුණු වෙන්න පුළුවන් මම ඇත්තටම මහේ වාහනයට ගත්තෙත් නැත්තේ මේ සාමූහිකත්වයේ කියන කාරණාව අනිත් පැත්ත. සාමූහිකත්වයේ කියන කාරණාව තුළ තියෙන වැදගත්කම. ඒ කියන්නේ අර ප්‍රියකරණී ප්‍රියභාවය ඇති. ඒ කියන්නේ ඔයාල අතරේ සාමූහික කටයුතුනකොට අපටත් ඒක හරි ප්‍රියශීලී බවට පත් වෙනවා. නැත්නම් අපට වෙනවා අර වෙනම කැපිලා පේන එකක්. නැත්නම් වෙනම ඒක. ඒකට අපට වෙන්වෙන් වශයෙන් කට්ටියනේ හොවෙන්නේ. ඒකයි මම මේ හැම වෙලේම මේක ගන්නන්නේ මමත් කිව්වේ මම විශේෂ කරන්නේ නැහැ කියලා. හැම එකක්ම කරනකොට අපි මොනවා හරි එකක් කරනවා වැඩි හිටි පිළිවෙලත් එක්ක. අන්න ඒ විදිහට කරන්න උත්සාහ කරන්නේ. මොකද හේතුව එතකොට ඔයාලටම අපි දෙනවා. ඔයාලා ඔයාලා තුල මොකද මට ඕන එකක් අතහැරලා යන්න පුළුවන්. නමුත් දැන් මගේ ගෝලිය වෙනවනේ. මට එහෙම අතහැරලා යන්න බෑනේ. මම ඒගොල්ලෝ වෙන්නේ මම මොකක් හරි වැඩ පිළිලා තියෙනවා. ඒකවල මම වෙනම විශේෂ කෙනෙකුට විශේෂ සැලකිල්ලක් හැටියට මොනවා හරි කරුන්න මම අර කිව්ව මගේ ලෙඩේට පවා මම මේවා කරනකොට ඔක්කොටම අවස්ථා සමහරවට ඇවිල්ලා මගේ අතපය මෙරිකන්න යවුවාම හවන අත් දෙක රිදින්නේ නැහැ. මට හකුල් දෙක විතරයි රිදෙන්නේ. සමහරවට නෑ මට එතකොට හිතෙනවා නෑ ඔක්කොටම අවස්ථාවලදී කියලා මම හවන අත් රිදෙන්නේ නැතුව තියෙද්දි පවා මම එහෙම කරන්න ඉඩ දෙනවා. අර එක්කෙනෙකුට දෙසත්යක් දුන්න ගමන් මොකද වෙන්නේ? එතකොට අර එයා කැපිලා පේනවා. සමහරවල්ලාට මම අර ඉඳලා කිව්වේ එයා සමහරවල්ලාට වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා අර මං හරි කැමති කියන්නේ ඔයාලාගෙන් දැන් මම පොඩි හඳුර විතරක් ඉද්දි ඒක තිබුණේ නැහැ. මොකද හේතුව මොකද නතර දැන් මම දැස් වෙන කැපිලා පේන්න කියලා කෙනෙක් නැහැනේ. මොකද සිතරනේ. දැන් කට්ටියම එකතු වුණාට පස්සේ දැන් ඔයාලා කට්ටියන් තුළ අර ඒ ගතිය ඇති වුණොත් එහෙම ඔයාලා කට්ටියම එක්කෙනෙක් අමරදන්සේ මට තව එක්කෙනෙක්. අන්න ඒ මට්ටම හදාගන්න ගන්නවා. ඒ නවත දශම වගේ එක ගෝලයක්, වල 6 දෙනාම එක ගෝලයක්. වල 6 දෙනාම එක ගෝලයක් කියන මට්ටම හදාගන්න ඕන කැමති. අන්න එහෙම වුණොත් එහෙම ඒ කියන්නේ එතකොට තමයි සැබෑවටම මේ ධර්මයේ සාමූහිකත්වයට කියන්න පුළුවන්. මම ඉතින් ඒකට ඕන දේවල් හැම එකක්ම ඒ ඒ අවස්ථාන කුල මට දැනෙන විදිහටම කියනවා. දැන් මම කියන එක අහන්න මේ ඉන්නේ. ඉතින් ඒ නිසා මම කොහොමත් එක කියනවා. කොහොම හරි ඉතින් මේ දැනුම මරලා දාන්න වෙනවා. මරලා දාන එක කරන්න අය කරන අය මා සාමාන්‍ය ලේසියෙන් ලං කරගන්නේ එහෙම මොනවා හරි දෙයක් ඔස්සිනම ලං කර කියන්නේ උපකාර කරන්න උත්සාහ කරේ. ඉතින් ඒ නිසා පුළුවන් තරම් ඒකට ඒකට උත්සාහ කරනවා. ස්වාමීන් වහන්සේ සරි ස්වාමීන් වහන්සේගේ ගුණ ගන්නවා එකක් අපිලා සද්ද කරන වෙලාවේදී යන්නේ කියලා කියනවනේ. ඒකට අනුගත වෙනවා කියනවා. අනුගත වෙනවා. කවුද කවුද වගේ කෑ ගහන්නේ? මගේ දැහැත් නොබණ යන්න කියනවා. ගැටීමක් කිසි දෙයක් නෑ. අනේ බුදුරන් වහන්සේ අපට අනුකම්පාවෙන්මයි කියන්නේ. අපට උපකාරයෙන්මයි කියන්නේ. සතියේ අවස්ථාවෙන් ජීවිතය ගැලපෙන්නේ නෑ. හ්ම්. ඒ කාරණා මේ පිරිසක් එක්ක එකම විදිහට විතර ගැතිය ඒක දිගම දිනනකට සමස්ම මේ ඕන දෙයක් කතා කරන්න පිරිසක් එක්ක කතා කරන්න අර මේ දේශීය බවක් ඇති වෙනවා මේ ඒ තත්ත්වේ දිනුම් කියන සාහනය යනවා දැනෙන්නේ දැනෙන්නේ ධනක කියන එක හැමදාම ඔය එතකොට අර ඕන කෙනෙකුට ඕන දෙයක් කියන්න පුළුවන් හරි මෙච්ච සීරියස් සුවන සමාජාත් ලැබීම තමයි තමයි වැදගත් වෙන්නේ. හ්ම්. පාර්ලිමේන්තුවේ මාදල් වඩින්නත් තිබුණේ ඒකටම. අනිත් එක හැම වෙලෙම අපි අනිත් කෙනා කෙරේ අනුකම්පාවක් අපි තුන් කවුරු හරි වැරද්දක් වුණා කියන්නේ. එයාගේ වැරද්ද ඔස්සේ එයා කෙරේ අනුකම්පාවක් උපදවා ගත යුතුයි. මම ඔක ගොඩාක් කර මෛත්‍රී භාවනාවයි කියලා දීලා තියෙනවා. එයා එහෙම කරන්නේ කෙලෙස්ය පිළිබඳව දන්නේ නැති නිසා. ඒක කෙලෙස්යක් කියන කාරණා වැටහීමක් නැති නිසා. ඔන්න ඔය කාරණාව එක්ක අනුකම්පාව. එතකොට මෛත්‍රියක් ඇති වෙනවා. ඉතින් මුලින්ම ශික්ෂාපද පනවන හේතු වෙන්නේ හේතු සංසතිය. කර්මන්ත කියනවා කියන්නේ ඒකදී ඒ සිහිනකට කර්මන්තක පිළිගන්නේ මොන ශික්ෂාවද මිසුන්ගේලා රෑ පොරවිනවා ආ කියන්නේ ඒ ඒ ඒ වගේම සමහර ඒවා තියෙනවනේ නොපැවරපු දේවල් يعني ඒක සමාජයෙන්ම නිකන් සමහර ඒවා හොඳ නැති දේවල් පැති තියෙනවනේ කියන්නේ නෝ ඉල්ලන එක පවරපු කෙනෙක්ගෙන් ඉල්ලන්නේ ප්‍රමාණය කියන්නේ ඒක සාමාන්‍ය කර මනස්ගතී කියන එකනේ. ඉතින් ඒක නැති වෙනකොට අර මිනිස්සු අප්‍රසාදයක් වෙනවා. අනේ අප්‍රසාදය වළක්වන්න තමයි ඔය කරන්නේ. ඒක තමයි. මහකාශ්‍යප මහ රහතන් වහන්සේ ඔය කතාව තියෙනවා. එහෙනම් හොඳ වෙන විශේෂ දෙයක් නැහැ නේද?